රැකියා තිබුණේ නැහැ. ඒව බලාගෙන ඉන්නවා. අසාධාරණ ඔක්කොම කරන්න යනවා. ඒත් ඒක කරනවා කියලා වෙන මිනිහෙක් ගේ කඩන්න යන්නේ නැහැ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි ඉඩ දෙන්නේ නැහැ. එයාට ගිහින් හිරියර කරන්න. මොකද අපි දුක් වෙන්නේ නිසා අපිට ඕනේ අනික් අයට කරන්න. ඉතින් අපි කාටවත් හංවඩු ගහන්න නැතුව අපි ඔක්කොම අලුත් රටක් හදන්න කියලා මම නම් කියන්නේ දැන් ඉඳන් ගිහින් අනික් පක්ෂයට කතා කරලා ඒගොල්ලේ සහයෝගය අරගන්න. අපි ඉන්නවා මේ ගම හදන්න. අපි ගම් හදන්න වැඩසටහන් ගේනවා මේ ගම්මාන 20000ම පොකුරු ගම්මාන 2500 කට කරලා එතන ඒ ගමේ කෘෂිකර්මයේ දියුණු කරන්න උවමනා ආදාර උපකාර දෙන්න.